හොඳයි එහෙනම් අද අපි ධර්ම සාකච්ඡාව මෙපමණකින් නිමා කරමු. අද දවසේ අපි කතා කළේ අංගුත්තර නිකායේ තික නිපාතේ ලෝණඵල සූත්‍රයේ කර්ම යටපත් කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව දැක්වෙන පළමු න්‍යාය. ඒ කියන්නේ කාය භාවනාව පිළිබඳවයි. එතකොට ඊළඟ සතියේ අපේ සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන මේ කර්ම පිළිබඳව කාල වේලාවේ හැටියට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එමනම් අද දවසේත් විශාල පිරිසක් ධර්ම සාකච්ඡාවට සහසම්බන්ධ වුණා. තම තමන්ගේ අත්දැකීමුත් මතු කරමින් බොහොම වටිනා අදහස් මතු කළා. කරුණු සාකච්ඡා කළා. ඉතින් අද දවසේ සහසම්බන්ධ වූ සියලු දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව ප්‍රඥාව අවදි කරගන්නට සුඛ පටිපදාවෙන් සුවසේ නිවන් දකින්නට හේතු වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනකටම තෙරුවන් සරණයි. අතව කාරණයක් දැනුම් දෙන්න තියෙනවා පින්නතුනි අර අපි දුෂ්කර පළාත්වල කරන කටින පින්කම් වල දැන් පන්සල් 100කට විතර දායකයෝ සම්පූර්ණ වෙලා තියෙනවා. තව පන්සල් 10කින් විතර අපට විශේෂයෙන් ඉල්ලීම් කරලා තියෙනවා. දැන්ට උන්වහන්සේලා වස් සමාදන් වෙලා ඉන්නේ. නමුත් උන්වහන්සේලාට කවුරුත් විශේෂ දායකත්වයක් දරන්න ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් හැකි කෙනෙක් ඉන්නවා නම් සම්බන්ධ වෙන්න කියලා. ඉතින් තනියම හරි කීප දෙනෙක් එකතු වෙලා හරි ඒ සඳහා දායක වෙන්න පුළුවන් නම් ඒකත් වටිනවා අපිට දැනුම් දෙන්න. ඒ වගේම අපි අනුරාධපුරයේ ආශ්‍රිතව ඉගෙන කියා ගන්න ස්වාමින් වහන්සේලා හිම ගොඩක් ඉන්නවා තැන් තැන්වල නැවතිලා උන්වහන්සේලාට වෙනම දායක පිරිසක් කියලා නැහැ දානේ උයාගෙන තමයි ගොඩක් වෙලාවට වළඳන්නේ. ඉතින් ඒ වගේ ස්වාමින් වහන්සේලා 29කට විතර මේ වස් කාල සීමාවේ දිනපතා උදේ දානේ සම්පාදනය කරන්නට සජ්ජන සංවිධානයෙන් සැලසුමක් කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා එක දාන වේලකට රුපියල් 8000ක විතර වියදමක් යනවා කියලා තමයි ගණන් කරලා තියෙන්නේ. කැමති කෙනෙකුට එක දවසකට හරි දවස් කිහිපයකට හරි දායකත්වයේ සලසා දෙන්න ඒ විශේෂ මේ වස් කාල සීමාව කෙරෙන සුවිශේෂ පින්කමටත් කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්නට අවස්ථාව තියෙනවා. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. දුර්ලභ මනුෂ්‍යත්වයේ මූලික පරමාර්ථය නැවත නැවත සිහි ගන්වමින් සත්‍ය සම්පජන්යෙන් ආර්යයන් වැඩෝ මග වඩන්නට අවැසි සූක්ෂම න්‍යාය ඔබ වහන්සේ නිරන්තරයෙන් පහදා දුන්හ. අපහට දැකීමට වැඳීමට දුර්ලභව ලැබුණා වූ උතුම් පින්කෙදක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ ශ්‍රද්ධාවට, සීලයට, කරුණාවට වාසස්ථානයක් බඳ වූ මහා බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේගේ උතුම් ප්‍රාර්ථනීය බෝධිය ඉක්මන් භවයකදී සුඛ ප්‍රතිපදාවෙන් සඵල සිද්ධි වීමටම අප රැස් කළ සියලු කුසලයෝ හේතු නිස්ශ්‍රේය වේවා යයි අප සාදුකාරදී ප්‍රාර්ථනා කරමු Sadhu, sadhu, sadhu.